මේ සතිපට්ඨානය ගැන කතා බහ කරන වර්ණනා කරන ධර්ම සාකච්ඡා කරන අවස්ථාවටයි අපි මේ සම්බන්ධ වෙන්නේ. පහුගිය වාරය ගණනක් තුලම ගොඩක් වෙලාවට සතිපට්ඨානය වඩන ඇතු හැටියට භාවනාවට පැමිණෙන ඇතු හැටියට භාවනාවට උත්සාහවන්ත වෙන අය හැටියට පුද්ගලිකව අර තියෙන අත්දැකීමුත් එක්ක උපදෙස් දෙන්න උත්සාහ කළා සාමාන්‍ය ජීවිතේ හා සම්බන්ධ කරගත්ත කාරණාවක් කරගන්නටයි කියලා ඔය කියන සිහිය පුරුදු කිරීම. ඒකේ තේරුම මේ සතියේ අඩිතාලම සාමාන්‍ය ජීවිතේ පටන්ම පවත්වා ගන්නට කියලා තමයි උපදෙස් දුන්නේ. ඇත්තටම කියනවා නම් ඒවා තමයි මටත් හම්බ වෙච්ච උපදේශයන් මගේ ගමන තුල. ඉතින් ඒ විදිහට අර සාමාන්‍ය ජීවිතයේදී පවා භාවිතා කරන පොදු කාරණාවක් සාමාන්‍ය කාරණාවක් බවට සතිය සිහිය හෝ මේ මොහොතේදී කරන කියන දේ ගැන තියෙන මන අවධානය කියන දේ ඇති කරගන්නට පුරුදු කරගන්නට ඔයයන්ටත් මටත් අපිට පුළුවන්කමක් ලැබුණා. එවන් වූ අත්දැකීමක් තුලින් එන භාවනාව එවන් වූ අත්දැකීම් සමුදායක් සමගින් එන භාවනාව බොහොම හිතාකාර බොහොම ලේසි සහගත පහසු වෙන්න පුළුවන්. මොකද සතිපට්ඨානය තුලදී පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපිට අර එක දෙයක් එල්ල කරලා හෝ එක දෙයක් අරමුණු කරලා සිහිය දියුණු කර ගන්නට හෝ මේ පුහුණුව කරගෙන යන්නට කියලා දෙනවට වඩා උන්වහන්සේ අපිට හරි විවෘත මනසක් හදලා දෙනවා අර අබස්සරව මිදං වූ වික්ඛවේ චිත්තං කියලා කියන මේ වචනයත් එක්ක වගේ මේ හිතේ තියෙන ප්‍රභාස්වර භාවය තේරුම් ගන්නට අපිට මනා වටපිටාවක් මනාවට වපසරියක් හදලා දෙනවා. ඉතින් ඒ ආකාරයෙන් භාවනාවට එන්න පෙර ආතුව අර පහුගිය ටිකේම කතා කළේ සාමාන්‍ය ජීවිතය තුළදී කරන කියන දේවල් වලදී සිහිය ඇති කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ওই විදිහට සිහිය පුරුදු කරගත්ත කෙනා අපි හිතමුකෝ භාවනාවකට වාඩි වුණා නම් හෝ සක්මනකට ගියා නම් හෝ එයා එතකොට දන්නවා මේ මොහොත තුළදී ඒ කෙනා වටා තියෙන දේත් එක්ක සතිමත් වෙන්නේ කොහොමද නැතිනම් අවධානමත් වෙන්නේ කොහොමද කියලා. ඒක මහ ලොකු අමාරුවක් වෙන්නේ නෑ යාට. ඉතින් ඒත් එක්ක මම උපදෙස් දුන්නා මේ වටපිටාවේ තියෙන මොන දෙයක් හෝ වේවා ඒක හොඳ දෙයක් වෙන්නත් පුළුවන් නරක දෙයක් වෙන්නත් පුළුවන්. තමන් කැමති දෙයක් වෙන්නත් පුළුවන් අකමැති දෙයක් වෙන්නත් පුළුවන්. තමන්ට හිතකර දෙයක් වෙන්නත් පුළුවන් අහිතකර දෙයක් වෙන්නත් පුළුවන් ඒකේ තේරුම තමන්ගේ භවනාවට හිතකර දෙයක් වෙන්නත් පුළුවන් අහිතකර දෙයක් වෙන්නත් පුළුවන් හැබැයි ඒ ඒ ඕන එකක් එක සාමයෙන් ඉන්න හිත හදාගන්න කියලා එහෙම නැතිනම් මේ හැම දෙයකටම ඉන්න අවසර දෙන්න තියෙන අවසර දෙන්න කියලා සද්දබ දැහෙන එක නම් ප්‍රශ්නේ ඒක ඒක ඒකට ඇහින්න දෙන්න හිතේ මේ දුවන එක නම් ප්‍රශ්නේ ඒකට දුවන්න දෙන්න ඒකට හිතේ අවකාශය දෙන්න අවසරය දෙන්න ඒ ඒ විදිහට පවතින. ඉතින් ඒ එහෙම පවතින දෙන්න ඒ උපදෙස් හම්බ වුණාට අපේ හිත මැලි වෙනවා. ඔය කියන කාරණේ කරන්න, ඔය කියන හපංකම කරන්න. මොකද හේතුව? ඒකට හේතුව තමයි අපි ගාවම තියෙන ආකල්ප තියෙනවා. අපේ දැනුම, අපි බලාපොරොත්තු වෙන දේවල්, වගේම භාවනාව තුළින් අපි ලබා ගන්නට උත්සාහ කරන අභිමතාර්ථ තියෙනවා. සමහරක් වෙලාවට අතු කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ආනපානෙ මට නාසිකාග්‍රේ නම් දැනෙන්නේ නැහැ. ඊට කලින් නම් දැනුණා. දැන් ඒක වෙන ওই ශරීරය ඇතුලේ නම් දැනෙනවා. නාසිකාග්‍රේ හිත යොමු කරන්න බැලුවට එතන පේන්නේ නැහැ. ඉතින් හම්දුරනේ මගේ භාවනාව අසාර්ථකයි. මං හරි උත්සාහයක් යොදන්න ඕනේ මේ නාසිකාග්‍රේට හිත ගන්න. ඒ ඉතින් එහෙම හින්දා මට මේ සමාධියක් හදා ගන්නවා කියන එක හිත තැම්පත් කර ගන්නවා කියන එක හරිම අමාරුයි කියලා කියනවා. ඒක වෙන්න පුළුවන් හේතුව භාවනාව ස්වාභාවික විදිහට ගලාගෙන යනවා. භාවනාව කියන්නේ එක තැන තියෙන දෙයක් නෙවෙයි. ඒක හරියට මේ මොහොත ඇතුළට යනවා වගේ හරි ලස්සන පාරක්, හරි ලස්සන විදිහක්, හරි ලස්සන ගමනක්. අර මොහොත පටන් ගන්න මුලදී වෙරළයි මොහොතයි මේ දෙකම අපිට එකපාර පා ගන්න පුළුවන් වෙනවා වගේ. යන්ට යන්ට යන්ට යන්ට මොහොත පැත්තට ඒකේ ගැඹුරු වැඩි වෙනවා. ඩිංග ඩිංග ගැඹුරු වැඩි වගේම මොහොත ඇතුලේ ඔයත්ත් අහලා ඇති මේ මනුස්ස ලෝකේ අපි මේ මේ මේ අපිට මේ ඇහැට පේන මේ ලෝකෙට වඩා හරි විචිත්‍ර ලස්සන ලස්සන ලෝකයක් තියෙනවා කියලා. හරි චිත්තාකර්ෂණීය හරි දකුම්කලු ලෝකයක් තියෙනවා කියලා. දකුම්කලු වටපිටාවක් පරිසරයක් තියෙනවා කියලා. හැබැයි අපි හැමදාම උත්සාහ කරන්නේ අර වෙරළ ගාවට වෙලා ඉන්නවා. නමුත් හිතට පුළුවන්කම තියෙනවා නම් භාවනාව තුළ ඇතුළට ඇතුළට යන්න අන්න හරස් වෙලා තියෙනවා. ඒ ස්වභාවික ගමනට අපේ ආකල්ප, අපේ බලාපොරොත්තු, අපේ නැමියා, අපේ වමනාව. ඉතින් මෙන්න මේවත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේගේ අර මහා දාර්ශනික වචනේ වන දෘෂ්ටිය කියන වචනේ, දැක්ම අදහස කියන එක ඉස්මතු වෙන්න පටන් ගන්නනේ. මම අර පුන පුනාම කියන වචනේ තමයි සතිපට්ඨානයේ වැඩිම තුලින් අපි අර කියන සමත කියන කොටසත් විපස්සනා කියන කොටසත් කියන දෙකම එක හා සමානව වැඩෙනවා කියන දේ. ඉතින් අර අපේ තියෙන ආකල්ප තමයි ඇත්තටම කියනවා නම් ওই මම ආයනයේ තියෙන වැමි ටික ඒ මම ආයනයට සම්බන්ධ වෙලා තියෙන බන්ධන ටික ඒව ටික අයින් කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ කියන්නේ මොනවද? තමන්ගේ තියෙන ආකල්පයන් Tamanගේ තියෙන දැනුම්, Tamanගේ තියෙන බලාපොරොත්තු, පොතපතින් ඉගෙනගත්ත දේවල්, වෙන වෙන ගුරුවරුන්ගෙන් අහගත්ත දේවල් අඩුම තරමේ මේදාවේ හාමුදුරුවෝ මේ කියන දේවල් පවා ඇත්තකින් තියලා ඔයත්න්ට පුළුවන්කම තියෙනවා නම් මම පුතා සිහියට ප්‍රධාන තැන දෙන්න. මොන ඕගොල්ලෝ දිනන්න පටන් ගන්න. එහෙමනම් භාවනාව හරියාකාරයෙන් සිදු වෙන්න පටන් ගන්නවා. මොකද අපි අපේ ජීවිතවල තියෙන දේ විනිවිද දැකන දකින්න පටන් ගන්න හන්දා. එතකොට තමන්ගේ තියෙන දෘෂ්ටිය තුල හිර වෙලා තියෙන තමන්ව දුකටපත් කරන කාරණා දැක දැකව අතහැරීමට ඉගෙන ගන්නකොට එහෙම නැත්නම් ඒවා අතහරින්න ඉගෙන ගන්නට අනුකූල වෙනකොට නැත්නම් ඒවා අතහරින්න ඒ තියෙන අදහස් බැහැර කරන්න මාර්ගයක් පෑදෙනකොට අන්න ඒක තුලින්මයි මේ අතහැරීම කියන එක යම් නතුම්මාකම් සම්පජ කියන සම්පජහත කියන්නේ යමක් ඔබගේ නොවන්නේ නම් ඒ බැහැර කරන්න කියලා බුදුජානක වහන්සේ ඒ කියන ආරාධනාව ඒ කියන දහම් පණිවිඩය අපේ ජීවිතවලත් පැහැදිලිවටම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අපේ ජීවිත පින්නතනේ ගොඩක් වෙලාවට අපගේ නොවන දෙයක් බැහැර කරනවා තබා අපේ අපේ වෙන දෙයක් බැහැර කරනවා තබා අපේ නොවන දෙයක් බැහැර කරන්නත් අපි අකමැති අවස්ථාවක් හැබැයි ওই හැම එකකටම බෙහෙත් දෙන ඒ බෙහෙත් වට්ටෝරුව තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේට කියන්නේ වෙද්දූපමෝ දිනවරෝ කියලා. බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙක් ඇත්තටම කියනවා. ධර්මයේ සඳහන් වෙන අනුත්තරෝ සල්ලකත්වෝ කියලා කියනවා. අනුත්තර වෙච්ච අති ශ්‍රේෂ්ඨ වෙච්ච ශල්‍ය වෛද්‍යවරයා. අධම්මෝ ඕසදූපමෝ. ඒකට උන්වහන්සේගේ බෙහෙත් වෙන්නේ මොනවද? මේ සද්ධර්මය. ඒ සද්ධර්මය අපේ ජීවිතවලට ගලපගන්නේ කොහොමද? සිහිය පිහිටුවා ගැනීම. ඒ සිහිය පිහිටුවා ගැනීම තුළින් අපිට හම් වෙන බෙහෙත් මොනවද? අපිට හම් වෙන බෙහෙතරත් වල අපිට හම් වෙන ලෙඩ ටික මොනවද? අර අපේ තියෙන ආකල්පයන් ටික, දෘෂ්ටියන් ටික. ඒ දෘෂ්ටියන් ප්‍රධාන වශයෙන්ම තියෙන ඇත්තටම කියනවා නම් මිත්‍යා හැටියටමයි, සම්මා හැටියට නෙවෙයි. ආයකට අර දහමේ තියෙන බෙහෙත නැත්තම් සතිපට්ඨානය ආලේප කරන්න ආලේප කරන්න ඔන්න අපි මාර්ගය යහපත් පැත්තට පුරුදු වෙන්න පටන් ගන්නවා පුරුදු කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිපත්තහණයට පින් සිද්ධ වෙන්නටයි. ඔයත්ොත් මමත් ඕක තේරුම් ගන්න බැරි නැත්නම් ඕක තේරුම් කරලා දෙන්න කවුරුවත් නැති ප්‍රදේශයක ඉපදුනා නම් පින්නතුනි. අපිත් අර අහසට දික් කරගෙන අයදී අද වෙනකොට අර ටිකක් කනගාටුකුත් වෙනවා අර බෞද්ධයෝ අතරිනුත් පොඩ්ඩක් අර එහෙම බලාපොරොත්තු වෙන බවක් පෙනීගෙන යනවා. කොම නමුත් සතිපට්ඨානය කියන දේ පුරුදු කරන එක නැත්තම් සිහියෙන් ඉන්නවා කියන දේ තමන්ගේ ජීවිතයට ඈඳ ගන්න උත්සාහ කරන කෙනාට තමන්ටම තේරෙන්න ගන්නවා ජීවිතේ තමන් දැකපු නැති දේවල් දකින්න පටන් ගන්නවා කියන්නේ. මීට කලින් එක කාරණාවක් දිහා, එක දෙයක් දිහා, එක සිද්ධියක් දිහා, එක පුද්ගලයෙක් දිහා දැකපු එක කෝණයක් තිබුණා නම් ওই විපස්සනාවට පිසිද්ධ වෙන්න විශේෂයෙන් දකින්නවා කියන වෙනස් ආකාරයකින් දකින්නවා කියන. එහෙම නැත්නම් දුකක් නැති විදිහට දුකෙන් නිදහස් වෙන විදිහට දකින්නවා කියන එක. මට ඕන විදිහටම දකින්නවා කියන එකෙන් බැහැර වෙන විදිහට අපි ඉගෙන ගන්න පටන් ගත්තාම මේ ලෝකයේත් එක්ක ජීවත් වෙන්න හරි ලේසියි. ඒක ඔයතනම තේරෙයි. ඒකේ තේරුමක් නැහැ හැම වෙලාවකම අනිත් අයට අපේ හිතට අත හොදන්න දෙනවා කියන්නේ ඒක නෙවෙයි ඒ වුණාට අපි දන්නවා මේ සමාජයේ ලස්සන තැනක් වාට පරිවර්තනය කරගන්න කොහොමද හැබැයි ඒක කරන්න අතිශයම අමාරු අවස්ථා තියෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවකදී ඉතින් ඒ ඒ වට පිටාවෙන් බැහැර වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා මම යෝජනා කරන්න කෙසේ හෝ වේවා අපේ ওই තියෙන අර මූලිකවම අර හිත යන තැන් ටික එක්ක ගනුදෙනු කරන්න ඉගෙන ගත්තට පස්සේ ඒවා සාමයෙන් විසදා ගන්නට ඒවා හින්දා හිතේ කැළඹිල්ලක් ඇති කර ගන්නේ නැති වෙන්න ඇති නොකර ගන්නට ඒවා හින්ද භාවනාව අතරමඟ නතර කරලා දාන්නේ නැතිව ඒව තියනකම්ම සාමයෙන් ඉන්න හිත හදා ගන්නකොට අර හිත දුවන තැන් ටික තවදුරටත් අපිට දුක් කාරණාවක් නොවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දුක් ඇති කරගන්න විදිහේ සිද්ධියක් හෝ සිද්ධි ධාමයක් හෝ අරමුණක් හෝ මොනයම්ම ආකාරයකින් හෝ කාරණාවක් නොවෙනවා. හිත දුවන එක ඊට කලින් ප්‍රශ්නයක් වුණා තමයි පසුකාලීනව අපි හිත දුවන එකට සාදර වෙන්න උනහම මනාප වෙන්න කැමති වෙන්න උනහම තවදුරටත් හිත දුවන එක මට කරදරයක් මගේ භාවනාවට බාධාවක් නෙවෙයි මම දන්නවා මේ හිතේ හැටි මෙහෙම තමයි මේට දුරංගමං ඒකතරම් අසරීරං පාසය. කොහොමද කියන්නේ? ඒක ඇත්ත. අපි ඒක අර බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ අර ධර්ම දේශනාවේදී කියලා තියෙන කාරණේ අපි දකින්න පටන් ගන්නවා අපේ ජීවිතය තුලින්. ඒක ඇත්ත. අපිට පේන්න පටන් ගන්නවා ඈත් මේ හිත දුවන එක නම් දුවනවාම තමයි. ඊට කලින් මේ දුවන හිතත් එක්ක අපි ඔට්ටු වෙන්න වුණා. අපිට ඕන වුණා මේ ගැට ගහලා තියාගන්න මට ඕන තැනේ. එහෙම නැත්නම් මට ඕන වුණා මට ඕන දේ විතරක් හිතන්න. ඒ හිතමන අපන ඒක කරා. නමුත් දැන් ප්‍රශ්නයක් නැහැ. අපි සතිපට්ඨානය පුරුදු කරන්න එන හැටියට මේකේ නැහැ විශේෂිත විත්‍ත සිතිවිලි සමුදායක්. සතිපට්ඨානය ඇතුලේ නැහැ පින්නතුනේ විශේෂිත වෙච්ච සිතුවිලි රාශියක්. ඕ මේ සිතුවිලි විතරයි හිතන්නේ, ඕ හිතෙන්නේ. එහෙම මොකක්වත් එකක් මේකෙන්. යමක් හිතෙනවාද? ඔව් ඒක හිතෙන. ඊට කලින් හිතිච්ච එක දැන් හිතෙන්නේ නැද්ද? ඔව් දැන් හිතෙන්නේ නැහැ. ඒක ඒ තරමටම සරල. හැබැයි අපේ පුරුද්ද තියෙන ඊට වඩා වෙනස් වෙනවා හිතන්නේ නැති වුණාම අපි හිතලා දාගන්නවානේ හිතවිල්ල. ඉතින් කොහොම නමුත් ඔය කියන මූලික හිත දුවන දේවල් වලට ඒ මූලික දේවල් එක්ක සාමයෙන් ඉන්න ඉගෙන ගත්තාම ඒ සාමයෙන් ඉන්න විදිය පුරුදු කරන්ට වුණාම තව දුරටත් හිත එහෙම හිතුවට අපි කලබල නැති වෙයි. අර පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති කියන්නේ. ඔව් ලෝකේ තියෙන දේවල් මේ හතර වටේ තියෙන ඒවා කැළඹෙන්න පුළුවන්. සාත් දැනෙන්න පුළුවන්. ඉතින් හිත දුවන්න පුළුවන්. ප්‍රශ්නේ තේරෙන්න පුළුවන්. සීතල වෙන්න පුළුවන්. බවුරු කෑගොස්සන් ගහන්න පුළුවන්. ඔය වගේ මෙකිනෝකේ මොන දේ තිබ්බත් අපි හිත හදාගත්තා නම් ඒ තියෙන ඕනම එකක් දැනගෙන දැකගෙන ඒවත් එක්ක නොඇලී නොගැටී ඉන්න අන්න අපි දියුණු වෙන්න පටන් ගන්නවා අන්න අර මට ඕමනා දේ කරනවා කියන තැනින් මොහොතකට නිදහස් වෙලා මේ ලෝකේ තියෙන දේ මොකක්ද කියලා දැකගෙන සාමයෙන් ඉන්න ඉගෙනගෙන ඕක කරන්න හරි අමාරු මම අවංකවම කියන ඕක කරන්න හරි ඉතින් කොහොම හරි ඒ වටපිට තියෙන දේවල් කියනකම්ම ඒවත් එක්ක ඔට්ටු වෙන්න යන්නේ නැතුව ඒවත් එක්ක අමනාපය ඇති කරගන්න යන්නේ නැතුව ගැටෙන්න යන්නේ නැතුව ඉන්න ඉගෙන ගත්තාම ඊළඟට පින්නතුනේ තමන්ගේම හිත තමන්ගේම සිහිය තමන්ගේම අවධානය අපිට විශ්වාස කරන්න පුළුවන් ලේසි තැනකට අපි වරන් ඒ විශ්වාස කරන්න පුළුවන් ලේසි තැන තමයි අපේ ශරීරය. අනිවාර්යයෙන්ම බාහිරට ඔය හිත යන එක අනම්මකට ටික බැරුණාට පස්සේ තමන්ට බාගදා මේ ශරීරයේ දැන් වාඩි වෙලා ඉන්නවා නම් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව තියෙදේවි අතපය තියෙන විදිහ තියෙවි ඈ තමන්ගේ බර සමහරක් විට තියෙවි ඔය ගේ තියෙන දේවල් අපි නමාගෙන කරගෙන ඉන්නේ අඩු බඩු වගේ දේවල් ඕවා ඕවා නැමිලා තියෙන විදිහ තියෙවි බාගදා ඒවා අර රෙදි වලට හීර වෙලා වගේ තියෙනවනම් ඕව තියෙවි වේදනාවක් කරේ මේ තියෙනවනම් සමහරක් විට වැඩිපුර නැමිලා වැඩිපුර හිර වෙලා තද වෙලා තියෙන ගතියක් තියෙනවා නම් ඌව තේරෙන්න පටන් ගන්නවා. මේක තමයි හිත අපිට මතක් කරලා දෙන ඉඟිය අර බාහිරට හිත යන ඒවට සාමයෙන් හිටියට පස්සේ ඊට වඩා තියෙන ආරක්ෂිතම තැන මේ ශරීරය කියන්නේ. ඒක තමයි අපිට දෙන ඉඟිය. ඒක තමයි ශරීරය කතා කරන ශරීරයේ භාෂාව කියන්නේ. ඔකට ධර්මීය භාෂාව කියලා කියනවා. තායිලන්තේ නම් මේ වචනේ පාවිච්චි කරනවා. ධර්මීය භාෂාව කියලා. ඉතින් ඒත් එක්ක අපි අර කොහේ ගියත් මොනවා වුණත් කවුරු අපිට ලං වුණත් කවුරු අපෙන් ඈත් වුණත් ජීවිතේට මොන දේ වුණත් මේ ශරීරය අපිත් එක්ක ඉන්නවා වගේ. අර ආනන්ද හාමුදුරුවන්ගේ අත්දැකීමෙන් උන්වහන්සේ කියන ඒ හොඳම යාළුවා හොඳම මිත්‍රයා අපිට පුළුවන් කමක් තිබ්බා. මේ ශරීරය කියලා හිතා ගන්න පුරුදු කරන්න ඒ කියන අදහසට එන්න අපේ හොඳම මිත්‍රයා අපේ ශරීරයයි කියන ගරුත්වය ඒකට දෙන්න පුළුවන් කමක් තියනවා නම් පින්නතුනේ ඒක එක හාම සමාන වෙනවා අර අපි සාමාන්‍යයෙන් භාවනාව කරන්න පටන් ගන්නකොට හිත එහෙම දුවනකොට ඒකට මනාප වුණා වගේම කියන ලක්ෂණයට. ඒතකොට මේක ඇතුලේදී භාවනා කියන ගමන තුලදී මේ ගමන සිද්ධ වෙන්නේ ඒකාකාර න්‍යාය පත්‍රයකට අනුකූලවමයි. ඒකට සාමාන්‍ය ජීවිතයේ අපිට තණ්හාව අපි අල්ලගන්න ඒ ඒ ඒ ක්‍රමයම තමයි මේක. හැබැයි අරන් යනවා අපි මේක අනිත් ඉතින් මේ ආකාරයට අර තමන්ගේ ශරීරය හොඳම මිතුරා හැටියට නැත්නම් හොඳම සාක්ෂිය හැටියට තබා ගැනීම මතින්ම අපිට මහා ආරක්ෂාවක් මන ආරක්ෂාවක් මන රැකවරණයක් වගේම හොඳ ආරම්භක ලක්ෂයක් හම්බ අපිට ඕනම වෙලාවක භාවිතා කරන්න පුළුවන් වෙන තරම. මම ඒකයි ඔය සක්මන් කරනකොට වගේ උපදෙස් දෙන්නේ සක්මන තේරෙනවද පොඩ්ඩක් බලන්න. තමන්ගේ හිත ශරීරයේ තේනවද නැද්ද කියලා පොඩ්ඩක් බලන්න කියලා. මොකද සක්මනේදී ඕක තේරුම් ගන්නට තියෙන අවස්ථාව ගොඩාක් වැඩි. මොකද සක්මනේදී අපිට හිත යන එකක් තේරෙන්න ඕන, තේරෙන්න පුළුවනේ. වගේම ශරීරයට හිත එනවා කියන එකත් හොඳට තේරෙන්න පුළුවන්. මොකද ශරීරයට හිත ආවොත් තමයි සක්මන් කරන විත්‍ය පවා තේරෙන්නේ. අඩිය පොළවේ තියෙවෙන එක, ගල් කැටයක් ඇඳෙන එක පවා තේරෙන්නේ සක්මන් කරනකොටයි. දැන් පරයන්කේදී සමහරක් විට ඕක ටිකක් අල්ලන්න පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. කෙසේ හෝ වේවා මේ කියන තැනට වෙනතුනේ අපිට එන්න පාර පෙන්නුවේ මේ තාක් දුරටම අපිව එක්කරගෙන ආවේ අපේ උවමනාව හෝ ඕනෑකමට වඩා අපි අර පුරුදු කරපු සිහියට ප්‍රධාන තැන දෙනවා කියන ඒ අදහස. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන ඒ ආකල්පයයි සිහියට ප්‍රධාන තැන දීලා සිහියට මූලිකත්වය දීලා මගේ කමට, දන්න කමට, ඌමනා කමට කියන මේ හැම කමකටම යන්ට දීලා ඉන්න පුළුවන් වෙච්ච තරමට. ආන් ඒ දේ කරගන්න පුළුවන් වුණාම අපිට හම්බ වෙනවා මම මේ සිහිය පුරුදු කරන නැත්නම් සිහියට ප්‍රධානතෙන් දෙන්න වුණාම ඒ සිහිය පවතින්න පුළුවන් ඇති දෙකක් තියෙන්න පුළුවන් කියලා. කොහොම නමුත් අපේ ශරීරය තමයි පාදක වෙන්නේ මේක දැම්ම වෙන්නේ නැත්නම් සීමාව වෙන්නේ. එකක් බාහිර හැටියට අනිත් එක අභ්‍යන්තර හැටියට. පහුගිය සතිවල කතා කරා ඕක සම්බන්ධයෙන් තියෙන අර සාධක ප්‍රමාණ සූත්‍රවල පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියන එක බාහිර වශයෙන් වගේම බුදු පියාණන් වහන්සේ වුණත් වර්ණනා කරලා තියෙනවා මේ අභ්‍යන්තර පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියන්නේ එහෙමයි. අජ්ජත්තම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා පාළියේ සඳහන්. එතකොට මා පුතේ අපිට පුළුවන්කම තියෙනවා නම් භාවනාවට පෙර බාහිර අපිට ඔය දැනෙන අපිට බාධා කරන දේවල් එක්ක සාමයෙන් ඉන්න අන්න ඒ කෙනා තමයි අභ්‍යන්තරයේ තියෙන දේවල් එක්ක සාමයෙන් ඉඳ හිත හදාගන්නේ ඉගෙන ගන්න. එයාට ඒක මහ ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. එයාට ඒක මහා ලොකු බාධාවක් කරදරයක් වෙන්නේ නැහැ මොකද මෙයා මේ කියන දේ කරන්න පටන් ගන්න තියෙන්නේ ආනාපානය දකින්න වෙලාවෙදි නෙවෙයි ඊට පෙර ආතුව ඉඳලම සිහියට ප්‍රධාන තැන දෙන්නේ අපතන එයා එතකොට එයාගේ භාවනාව ආරම්භ කරලා තියෙන්නේ සමතේ සහ විපස්සනාව කියන දෙක මත ඉඳලා සමතේ වැඩිලා තියෙන්නේ විපස්සනාව හන්දයි විපස්සනාව වැඩිලා තියෙන්නේ සමතේ හන්දයි ඒක හරියට අර කකුල් දෙකක් තියෙනවා වගේ වැඩක් අපිට ගමනක් යන්න නම් කකුල් දෙකක් තියෙනවා නම් ඒ කකුල් දෙකම හොල්ලන්ට එක කකුලක් පොඩ්ඩක්වත් හොල්ලන්නේ නැතුව ඒක පොළවේ එක තැනකම තියාගෙන ඒක කොහෙටවත් ගෙනියන්නේ නැතුව අනිත් කකුල විතරක් අරගෙන යන්න උත්සාහ කරොත් එහෙම අපිත් යයි ගමනක් එක තැන රවුමක්. ඕනනම් කරලා බලන්න පුළුවන් වෙනවා. නමුත් සාර්ථක ගමනක් යන්න නම් අර කකුල් දෙකක් ඕන වෙනවා වගේ. මේ සමතේ සහ විපස්සනාව කියන දෙකමයි අපිට වුමනා වෙලා තියෙන්නේ ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ ඔය කියන තැනට. කෙසේ හෝ වේවා සිහියට ප්‍රධාන තැනක් දෙන කෙනාට තේරෙන්න ගන්නවා භාවනාව තුළදී බාහිර වශයෙන් Tamanට සිහියට ප්‍රධාන තැනක් දීලා ඉන්න පුළුවන් වගේම අභ්‍යන්තරික වශයෙන්ුත් Tamanට සිහියට ප්‍රධාන තැනක් දෙන්න පුළුවන් කියලා. දැන් අපි දැකපු නැති අලුත් පිටුවක් අලුත් පරිච්ඡේදයක් අපේ ජීවිතය තුළ පේන්න පටන් ගන්නවා. මොකද මේ බාහිර සහ අභ්‍යන්තර කියන සතිපට්ඨාන කියන සූත්‍රයේදී ඔයත් අරගෙන බැලුවොත් බොහෝමයක් තැන්වල බුද්ධ වහන්සේ කියන වචන දෙකක් ඕක. අපිට කියනවා බාහිර හැටියට සිහිය පිටුවාගෙන ඉන්න. අභ්‍යන්තර හැටියට සිහිය පිටුවාගෙන ඉන්න. මට මතකයි අටපුරුන් දිසාංශයේ ඔය නිවනේ නීවීම කියන දේශනා පෙළේදී මට මතක හැටියට උන්වහන්සේ කියනවා හරියට ওই බාහිර සහ අභ්‍යන්තරය කියන දෙක අර පිහියක් මොහත් කරන්න ඒ වගේ එකක්. පිහියක් මොහත් කරනකොට පින්නතුනේ අපි පිහියේ එක පැත්තක් ගන්නවා වම් පැත්ත නම් වම් පැත්ත ගාලා ඊට පස්සේ දකුණු පැත්තට දාන. මේක බාහිරට බාහිරට බාහිරට බාහිරට ගාලා ඊළඟට අභ්‍යන්තරයට අභ්‍යන්තරයට අභ්‍යන්තරයට අභ්‍යන්තරයට කියලා දානවා වගේ. උන්වහන්සේ කියනවා හැබැයි ওই බාහිර සහ අභ්‍යන්තර කියන ඒ දෙපැත්ත එහෙම නැත්නම් පිහියේ වම් පැත්ත සහ දකුණු පැත්ත කියන ඒ පැති දෙක කොහොමද කියන්නේ ඒ පැති දෙකම සුමට කරගෙන ඒක තීව්‍ර කරගෙන ෂාප් කියලා කියන ඉංග්‍රීසියෙන් එහෙම කරගෙන ආහම එළියට ඉස්මතු වෙන තලය වමට අයිතිත් නැහැ දකුණට අයිතිත් ඒක අභ්‍යන්තරයට අයිතිත් නැහැ බාහිරට අයිතිත් අන්න ඒකයි මේ ධර්මයේ තියෙන ආශ්‍රය. ඉතින් කොහොම හරි ඔය භාවනාව පටන් ගන්න කලින් අර මූලිකවම තියෙන දේවල් එක්ක සිහියෙන් ඉන්න, සාමයෙන් ඉන්න ඕ එව්වා අතහරින්න ඉගෙන ගන්න කෙනාට ලේසි වෙනවා අභ්‍යන්තරයේ තියෙන ඒවා ගැන සිහියෙන් ඉන්න ඒවා දකින්ට ඒවත් එක්ක සාමයෙන් ඉන්න වගේම ඒවා අතහරි. බාහිර වශයෙන් ඒ ඒ කියන දේවල් ටික හොඳට පුරුදු කරපු කෙනෙක්ට අභ්‍යන්තර ගමන මාර්ම ලේසි කියලා කියනවා. එතකොට ඇත්තටම එයාට කරන්න තියෙන්නේ අර බාහිර වශයෙන් පුරුදු කරපු න්‍යාය අභ්‍යන්තරයට දාන එක විතරයි. හැබැයි මම අවධාරණය කියන්න ඕන තවත් කාරණාවක් තියෙනවා. ගොඩක් වෙලාවට අපේ භාවනාව අපිට නීරස වෙනවා නම් භාවනාවෙන් අර්ථය වැඩි වෙනවා නම් මූලිකවම ගොඩක් වෙලාවට ඔබ තියෙන්න පුළුවන් මූලික කොටස් වල භාවනාව අපිට එපා වෙලා යනවා නම් ඒකට ප්‍රධාන හේතුව තමයි අර අපේ බාහිර දේවල් එක්ක අපි සාමයෙන් ඉන්න ඉගෙනගෙන නැතිකම. මම ඒක නම් අවධාරණය කියන්න. මොකද අපිට භාවනාව එපා වෙන්නේ ආනාපානය දැනෙනවා නම් පේනවා නම් නෙවෙයි. ආනාපානය හොඳට සුමටවම තියෙනවා නම් භාවනාව ඇත්තටම එපා වෙන්න උවමනාවක් ඇත්තේම නැත. නමුත් ඕක තිත වෙන්නේ ඕක ඕක මහා වදයක් වෙන්නේ මේක නම් මං අය කරන්නේ නැහැ කියන තැනට පවා හිත එන්නේ බාහිරට හිත යන ඒවා සද්ද ඇහෙන ඒවා මේ ඇඟ රිදෙන්න පටන් ගන්න ඒවා ඒ කියන ඔය වගේ කාරණාවන් එක්ක සාමයෙන් ඉන්නේ කොහොමද නැත්තම් ඒවා හරියට පාලනය කරගන්න කොහොමද ඒවා හසුරුවා ගන්න කොහොමද එහෙමත් නැතිනම් ඒ දුකින් නිදහස් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති අයට ඒක දන්නේ නැති හින්දා තමයි භාවනාව ගොඩක් දුරට නිරස භාවනාව ගොඩක් දුරට Tamanට අපත්‍ය වගේ මේක නම් මට හරියන්නේ නෙවෙයි කියලා ඉතින් ඒක පුරුදු කරන එක ලේසි නෑ අර Tamanගේ තියෙන අභිලාෂයන් පැත්තකින් තියන්න වෙනවා ඒකින්ද සතිපට්ඨානෙට ගොඩක් වෙලාට කැමතිත් නැත්තේ කවුරු හරි අපිට කියනවා නම් ඔයාට මේ මාර්ගඵල තියෙනවා දැන් ඔන්න ධාන වතු වෙලා තියෙන්නේ ඈ කියලා එහෙම කිව්වනම් එහෙම ඉතින් ගොඩක් මනාප වෙන්න පුළුවන්. නමුත් සතිපට්ඨානය තුළ එහෙම එකක් නෙවෙයි මම පුතා එළියට එන්නේ මේකෙන් පෙන්වන්නේ ඇත්ත ඇත්තසේ. තියෙන්නේ මොකද්ද තියෙන්නේ? තියෙන්නේ තරහද ආ තරහ තමයි තියෙන්නේ. නමුත් අපි හිතන්නේ එහෙම නෙවෙයි. අපේ තරහ තියෙනවා නම් අපි හිතන්නේ නෑ මම තරහ යන්න පිස්සු. එහෙම අපි හිතන්නේ. ඔයා සිහියෙන් නෙවෙයි ඉන්නේ කියලා කවුරු හරි කිව්වොත් එහෙම පිස්සුද මං සිහියෙන් ඉන්නේ. විකාර කතා කරනවා. මං සිහියෙන් ඉන්නේ. මං දන්නවා මං ඉන්න තැනට කියලා. අන් එහෙම එකක් තියෙනවා. නමුත් අපි තුල තියෙන ඇත්ත අපි ගාව තියෙන සත්‍ය දකින්ට පේන්ට වගේම දරා ගන්නට ඉගෙන ගන්නවා කියන එකයි අනුමත කරන්ට ඉගෙන ගන්නවා කියන එකයි අපක්ෂපාතී නිරීක්ෂණය තුලින් කෙරෙන්නේ සිහිය පිහිටුවා ගැනීම තුලින් කෙරෙන්නේ එහෙම නැතිනම් ওই නිරීක්ෂණය පක්ෂපාතයි මට ඕන දේ මොකද්ද? ඒක තමයි මම බලන්නේ. ඒකට අපි කියමු ආත්මය කියලා. ඒකට ඉතින් අපි කියමු ආත්ම සංඥාව පුරුදු කරනවා කියන මිත්‍යා දෘෂ්ටිය වඩනවා කියලා. ඉතින් Tamanට ඕමනා දේ නම් කරන්නේ ආත්ම සංඥාව නම් වඩන්නේ මිත්‍යා දෘෂ්ටිය නම් ඇති කරගන්නේ ඒකේන ආර්ය ශ්‍රාංගික මාර්ගයට කිට්ටු වෙනවද ආර්ය ශ්‍රාංගික මාර්ගය නැත්නම් ඔව් සම්මා ඇතින් ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් සම්මා පැත්ත තමයි කොහොමද ඒ කියන මාර්ගයට කිට්ටු වෙනවද ඒ කියන මාර්ගයෙන් දුරස් වෙනවද කියලා ඔයත්තුම තීරණය කරන්න ඕනේ. ආරෂ්ඨාංගික මාර්ගයට කිට්ටු වෙනවා කියන්නේ සෝතාපන්න ආදී මාර්ගඵල සාක්ෂාත් කරගන්නට කිට්ටු වෙනවා නම් ඒකෙන් බැහැර වෙනවා කියලා කියන්නේ එහෙනම් ඉතින් සංසාරයේ කිට්ටු වෙනවා කියන එක නේද කියන ඒ අවවාදයක් අපි හිතට ගන්න ඕනේ. ඉතින් වෙනතුනේ මේ කියන හපංකම කරන්න පුළුවන් වෙන්නේ අපි මේ හිතේ නිමිති ඉගෙන ගත්තොත්. සකස්ස චිත්තස්ස නිමිත්තං උග්ගන්හාති හිත දැකීම සහ ඒක ක්‍රියාත්මක හිත දැකීම සහ හිත ක්‍රියාත්මක වෙන ආකාරය ඉගෙනීම කියන දෙක ඉතාමත්ම වැදගත් අතිශයම වැදගත් මේ භාවනාවට අපි ඇත්තටම කියනවා නම් කික් කියවන් ඉගෙන ගන්න මම කොහොමද කියන්නේ වෙන කාගේවත් නෙවෙයි හැබැයි තමන් ඉතින් මේ හිත දැකීම සහ ඒක සිදු කරන්නේ කොහොමද කියන එක ගැන බුදුරජාණන් වහන්සේ උගන්වපු දේශනාවක් තියෙනවා සනුතනිකායේ පහේ සූත්‍රයේ නම සූද. සූද කියලා කියන්නේ අරක්කමයි කියලා කියන්නේ. නමුත් මේ අරක්කම යා කෑම හදලා රජුලවන්ට දෙන එක. එයාම තමයි හදන්නේ, එයාම තමයි ඒවා රජුලවන්ට පිළිගන්නේ. දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රජුලවන්ට කෑම දීලා තමන්ට කන්ට ඕන ටික රජුරන්ට කිට්ටු කරා. එක දවසකදී. ඉන්න ඉන්න අරකෙනෙක් මොකද කරන්නේ? මිනිස්සයා උයනවා මිනිහාට ඕන ටික වර්ග ගොඩක් ඉතින් උයන්ට අතින් රජුරෝනේ. තියෙන කැම ටික ඔක්කොම උයන්ටත් වෙන්න පුළුවන් නේ බාගදා. මන් දන්නේ නැහැ ඌව ගැන. හාමුදුරුව වගේ නෙවෙයිනේ අපිට නැගිටි ලැබෙන්නේ මොකක්ද ඕක කන්ට වෙනවා. ඉතින් හා හෝ වේවා නැහැ හෝ වේවා ගල් තිප්පත් එකයි ලුහු දාල් තිප්පත් එකයි නැසත් එකයි. ඉතින් අපිට බල දැන් තියෙනවා. රජුරෝ එහෙම නැහැ. එයාට එයාට එයාට විශේෂින් තියෙන. ඉතින් අර පළවෙනි අරක්කමිය මොකද කරන්නේ? එයා කෑම හදලා රජුරවන්ට දෙනවා. රජුරෝ කන්නේ මොනවද, කැමති මොනවද කියලා හොයන්න බලන්නේ. මෙයා කිතු කරන්නේ මෙයාට කන්න ඕනේ රජු. මෙයා හිතනවා බණ්ඩක් අගන එක හොඳයි රජුකෝ. දැන් ඇගේ අමාරුකුත් තියෙනවා. අන්දි අමාරුවට බණ්ඩක් හොඳ දැන් දෙනවා මෙවුවා කියලා. නමුත් රජුරෝ එදාට බණ්ඩක කන්න කැමති නැති වෙනවා. දැන් පේනවා. ඉතින් පස්සේ ඊළඟ දවසේ ඉන්නවා තවත් අරක්කමියෙක්. එයා අර අර පරණ අරක්කමියා වගේ නෙවෙයි එයා වෙනම විදිහ කෙනෙක්. එයා මොකද කරන්නේ? රජුරෝ කැම කන දිහා හොතට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා යම් කිසි කැමකට රජුරෝ අත යොමු කරනවද? කැමැත්තෙන් ගන්නවද? ආ ඒ කැම එක තව ටිකක් ගෙනල්ලා පුරවන. ඒ කැම එක රජුරවන්ට කිට්ටුවෙන් තියෙනවා. යම් කිසි කෑමකට රජුරු අකමැති වෙනවා වගේ යමක් පෙන්නනවාද ඒක ඒකට මනාප නැහැ වගේ ඒක නොගන්නවා වගේද ඒ කෑම එක රජුරුවන්ගෙන් පොඩ්ඩක් සුට්ටක් බැහැර කරලා තියෙනවා ඈඩ් කරලා ඔයාට මොකද හිතන්නේ කවුරු මොන ආරක්ෂමියද වැඩිපුර සන්තෝෂම් ගන්න අපි කියන අද කාලේ ඔකට ටිප් එක කවුරු වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම දෙවෙනිය මොකද එයා සකස්ස බත්තන් නිමිත්තන් උගන්හාති කියලා කියන්නේ පාලියෙන් එයා රජ්ජුරුව ආහාර ගන්න කැමති වෙන දේ මොනවද කියලා ඉගෙන ගත්තා. පළවෙනි එක්කෙනා ඇත්තටම කළේ Tamanට ඕන දේ රජ්ජුරුවන්ට කන්ට කන්ට දෙන්නේ. ඒක ඉතින් එයාගේ දැනුමෙන් මොනාරි කරන්න පුළුවන් මේවා කන එක හොඳ අඟහරු අතර රිසර්ච් එකක් කරලා තියෙනවා. ඒකේ තියෙන හැටියට මේවත් එක්ක මේවා තමයි හොඳටම තියෙන්නේ. මේකේ C විටමින් තියෙනවා අනිත් එකේ නම් D තියෙන්නේ. මේකේ ඉසෙඩ් හරි මොනවා හරි තියෙනවා. ආ ඒකින්ද මේ ටික හොඳයි කියලා හිතන්න පුළුවන්. නමුත් රජ්ජුරුව කැමති නෑ ඇටි. ඔතනදී පින්නතුනේ ওই රජ්ජුරුව තමයි අපේ හිත අරක්කමිය තමයි අපි අපේ භාවනා ගමන තුලදී අපිට තියෙන ලොකුම බාධකය තමයි අපි ওই හිතේ නිමිති ඉගෙන ගන්න අපි ගොඩක් වෙලාවට රඟ දක්වන්නේ අර වැරදි අරක්කමියගේ චරිතයයි අපේ භාවනාව තුළදී. ඒ මොකද්ද? රජ්ජුරුව ඉන්නවා එයාට එදාට කරන්න පුළුවන් කන්න පුළුවන් දේ තමයි හිත එහෙම එහාට මෙහාට දුවන එක. නමුත් අපි කැමති ආනාපානය කවන්න මං ආනාපාන වාජනයේම ලං කරනවා රජුරුවන්ට. ඉතින් කයිද? කන්නේ නැහැ. දික් කරනවා කන්නේ රජුරුවන්ට තරහ යන්න පුළුවන් අන්න හරි. ඒකත් අනිවාර්යෙන් වෙලා තියෙනවා. අපිටත් ඔක වෙලා තියෙනවා. රජුරුව නැගිටලා යනවා. අපිත් එහෙම තමයි නැගිටලා යනවා බවට. ඒකට හේතුව තමයි බත්තං නිමිත්තං න උගන්හාති. සකස්ස බත්තං නිමිත්තං න උගන්හාති. එහෙම නැත්නම් සකස්ස චිත්තස්ස නිමිත්තං න උගන්හාති. හිත එදා ඇත්තටම ඒ වෙලාව තුලදී මොකක්ද මනාපය හිතේ හිතේ කැමැත්ත තියෙන මොකක්ද කියන එක ඉගෙන ගත්තේ නැති හින්දා තේරුම් ගත්තේ නැති හින්දා මට ඕන දේ කරන්න ගියා හන්දා වැඩේ ඔකට සිංහල භාෂාවේ වචනයක් තියෙනවා අංජි බජල් වුණා කිය. සම්පූර්ණ මේක මේක කඩාකප්පල්. හැබැයි ඊට වඩා අපි අර සිහියට ප්‍රධාන තැන දීලා අපේ ඕනකමට යන්ට දීලා සිද්ධ වෙන දේ තේරුම් අරගෙන ඒ සිද්ධ වෙන විදිහට අපේ ආකල් සකස් කර ගන්නට උත්සාහවන්ත වුණා නම් හිතේ නිමිත්ත ඒ හිතේ අදහස දකින්න තීරුම් ගන්නට උත්සාහවන්ත වුණා නම් පින්තුනේ හිත දුවනකොට ආයකට මනාප මනාප වෙලා ඒකත් එක්ක සාමයෙන් ඉඳ පටන් අමනාප වෙලා හෝ ඒකට විරුද්ධ පාලා මට ඕන තැනට ගන්න හදන්නේ නැති අන්න ඒ ස්වභාවයකට අපේ හිතපත් කරගන්න පුළුවන්කමක් හම්බුනේ. එහෙම වුණොත් එහෙම හිත තැම්පත් වෙනවා කියන එක අපි මේ වෙනකොට හිතාගෙන තින්නවා නම් මේ ආනාපානේ බලන එකේ විතරයි මම මගේ මේ තැම්පත් වෙන්නේ කියලා ඕකේ තේරුම ඊට වඩා වෙනස් දෙයකින් තේරෙන්න පටන් හිත දුවන එක දැනගන්න එක හිතේ තැම්පත්කමක් තමයි. ඇත්තටම කියනවා නම් ආනාපානයේ දිහා බලාගෙන හිත තැම්පත් කරගන්නවටත් වඩා හරි ලොකු වටපිටාවක් හරි ලොකු විශේෂ අගයක් තියෙන්න පුළුවන්. අර හිත දුවන වෙලාවට Taman ඒකත් එක්ක නොදුවා දුවන්නේ නැතුව තැම්පත් වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන කාරණාවට කිට්ටු කරලා මම අද දවසේදී දේශනාව સમાપ્ત කරන්න කල්පනා කරනවා. ඉතින් අද මේ දේශනාව තුළින් මේ අවවාදය තුළින් යම් කිසි කාරණාවක් ඉගෙන ගත්තා නම් ඔයත් තමයි භවනා ජීවිතේ සාර්ථක කර ගන්නට යහපත් අතට පරිවර්තනය කරගෙන යන්න ඒක එය ඒ ආකාරයෙන්ම සිදු වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සිල් දනාට සාදු සාදු සාදු ඉතින් කමඨාන් වාර්තා මොනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. දවසනේ මේ. තෙරුවන් සරණයි. මගේ කමඨාන් වාර්තාව එදිනෙදා වැඩ කටයුතු කරන විට හැකිතරම් සතියෙන්ම ක්‍රියා කළා. සමහර අවස්ථාවල නොදැනීම වෙනත් සිතුවිලි ඇති වී සිහිය පිටතට යන අවස්ථාවන් ද ඇති වුණා. සිහිය පිටතට ගොස් වෙනත් සිතවිල්ලක ඉන්න බව ටික වේලාවකින් දැනුණු අතර නැවත සිහිය පවත්වමින් ඒ වැඩ කටයුතු වල යෙදුණා. සුපුරුදු ලෙස දිනපතා උදේසවස බුදුන් වැඳීමෙන් අනතුරුව මෛත්‍රී භාවනාව කර ආනාපාන සති භාවනාවට යොමු වුණා. නාසිකාග්‍රයට සිත යොමු කර ටික වේලාවක් යනකොට ඉබ්බේම වගේ සම්පූර්ණ ආශ්වාසයම හා ප්‍රාශ්වාසයම දැනෙන්න ගත්තා. එහෙමයි. නාසිකාග්‍රයේ සිට පෙන්හළු දක්වාම දැනෙනවා. ඉන්පසු ටික වේලාවකින් හුස්ම රැල්ල නොදැනී යනවා. ඉන්පසු ශරීරයේ උඩ කොටස එනම් උරස් කුහරය ඇතුළත හිස් බවක් දැනෙනවා. මේ විට මා සිත දෙස බලා සිටිනවා. බාහිර ශබ්ද ඇහුණත් ඒවාට සිත යොමු වෙන්නේ නැහැ. සිතවිලි ඇවිත් සිත පිටතට ගියත් ටික වේලාවකින් ඒ බව මට දැනෙනවා. නමුත් උපේක්ෂා සහගතව ඒ දෙස බලා සිටින විට නැවතත් ඉබේම සිත කය තුලටම එනවා. මේ ආකාරයට විනාඩි 45ක් පැයක් පමණ ඉන්න අවස්ථාද තියෙනවා. සමහර අවස්ථාවල භාවනාවෙන් නැගිටින්නට බැහැ කියන තරම් හිතෙන අවස්ථා තියෙනවා. දිගටම ඉන්න පුළුවන් කියන අවස්ථාත් තියෙනවා. නමුත් සමහර වෙලාවට gedara වැඩ කටයුතු අනුව භාවනාවෙන් අයින් වෙන අවස්ථාත් තියෙනවා. සාමින්හන්ස මීට කාලයකට පෙර භාවනා කරන විට සිත සංසුන් වී පාවෙනවා වගේ දැනි සිතේ ප්‍රීතිමත් ගතියක් ඇති වී භාවනාවෙන් අයින් වූ විට සිතේ හා කයේ සැහැල්ලු ගතියක් දැනුණත් දැන් භාවනා කර අවසන් වූ විට ඒ වගේ සැහැල්ලු බවක් දැනෙන්නේ නැහැ. ඒ සාමාන්‍ය තත්ත්වයක්ද කියා මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගෙන් උපදෙස් ගන්නවා. පෙරවන් ගන්න. ආවේ කමඨං වත්තා මුල්ම ටික පොඩ්ඩක් මට ආයි කියන්න. එදිනෙදා වැඩ කටයුතු කරන විට හැකිතරම් සතියෙන්ම ක්‍රියා කළා. සමහර අවස්ථාවල නොදැනීම වෙනස් සිතුවිලි ඇති වී සිහිය පිටතට යන අවස්ථාවන්ද ඇති වුණා. සිත සිහිය පිටතට ගොස් වෙනත් සිතුවිල්ලක ඉන්න බව ටික වේලාවකින් දැනුණ අතර නැවත සිහිය පවත්වමින් මේ කටටුවල යෙදුණා. ඊට පස්සේ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර සාමාන්‍ය ආනාපාන සති භාවනාවේ යෙදෙන කොටස. ඔය කියන හැටියට අපි එතනින්ම ගත්තොත් අම්මේ දැන් අර සාමාන්‍ය ජීවිතය තුළ සිහියෙන් ඉන්නවා කියන අපි හිතන්නකෝ ඔක අපි හිතමුකෝ අපේ ග්‍රහණයට ගත්ත යම් පරිමාවක් තිබ්බ කියන්නකෝ සිහියේ යම් අපතරිය ඒක හුරු වෙන්න වුණහම හිත ඊට පස්සේ පණින්න පුළුවන්. ඒ කියන්නේ ඒ කියන සීමාව ඇතුළතදී පැන්නේ නැතා ඉන් එහාට යන්න පුළුවන්. උදාහරණයක් හැටියට හැබැයි මේක බලහත්කාරයෙන් නම් කරන්න බෑ. ඒක නම් මම කියන්න ඕනේ. ඕක ඕක අර ස්වාභාවික විදිහට ඇති වෙන විදිහට තේරුම් ගන්නකොට තේරුම් යනකොට තේරෙන්න පටන් ගන්න ඕන. එහෙම එකක් තියෙනවා. කොහොම නමුත් ඔය කියන හැටි තමයි අපි හිතමුකෝ දැන් කොස්ස අතු ගන්නට ගන්නකොට කොස්ස අල්ලන එක ගැන අපි සතිමත් වෙන්න පුරුදු කළා පුරුදු කරලා තිබ්බ කියනවා. ඒ පුරුද්දේ තියෙන ප්‍රතිඵලයක් හැටියට කොස්ස අතට අරගෙන ඒ අතට ගන්න මොහොත තුළදී ඒ ඒ දැනෙන ස්පර්ශයට අපේ හිත මම මේ උදාහරණයක් කියන්නේ අපේ හිත දිවි නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකත් එක්ක අලපදියම් වෙලා ඉඳ ඉගෙනගෙන තියෙනවා මොකද අපි ඒක භාවිතා කරලා තියෙනවා මේ වෙනකොට සිහිය දිනු කරගන්න නැත්නම් සිහිය ගැට ගන්න යම් කිසි නිමිත්තක් කාරණාවක් අරමුණක් හැටියට. හැබැයි ඊට පස්සේදී ඉන් එහාට තියෙන එකකට ඒක ගැට ගැහිලා නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් මං හිතනවා අන්න ඒ වගේ වෙලාවට හිත පනින්න පුළුවන්. මොකද ඒ වෙලාව ඒ ඉන් එහාට තියෙන වෙලාවෙදී අපි සිහිය තියාගන්න දෙයක් ගැට ගැහිලා වගේ හදාගෙන වගේ නැතිනම් අම්මට පුළුවන් නම් මට ඊළඟ වතාවේදී මෙහෙම එකක් කරන්න. සාමාන්‍ය ජීවිතයේදී අම්මා ඔය කියන විදිහට දැන් සතියෙන් ඉන්න සිහියෙන් ඉන්න උත්සාහ කරන කාරණා තියෙනවානේ. අන්න ඒ කාරණා කීපයක් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් නම් එහෙම නැත්නම් මට කිව්වේ නැතා මේ මේ මේ වැඩසටහනේදී කිව්වේ නැතා අමා ලියන්න පුළුවන් නම් ඒක මොකද්ද කියන්නේ කමඨාන් වார்த்தාව ලියන වෙලාවට වගේ සඳහනක් කරන්න පුළුවන් නම් අහවල් වැඩේ අද කරනකොට අහවල් වෙලාව තුලදී මම 100න් හිටියා ඒ ඒක ගැන 100න් ඉන්න පුළුවන් වුණා නමුත් ඊට පස්සේ හිත ගිහිල්ලා තියෙන විදිය තේරුණා මෙච්චර මෙච්චර දැන් උදාහරණයක් ඇරෙයිට කොස්ස අතට ගන්නකොට සිහිය ආවා අතුක ගා යනකොට නම් මොනවත් මතක නැහැ නමුත් කොස් අවසානට තියෙනකොට ආපහු සිහිය ආන් ඒ වගේ ඒ තියෙන ටික පොඩ්ඩක් ගුණ කරගන්න පුළුවන් නම් අන්න එතනින් අපි අහුවේවි ස්වාභාවික විදිහටම මේ වෙනකොට අපේ සිහිය දියුණු වෙලා තියෙන නැත්නම් සිහිය ග්‍රහණය කරගන්න අවස්ථා මොනවද සිහියේ වපසරියට අහුවෙලා තියෙන ලක් වෙලා තියෙන කොටස් මොනවද කියලා අල්ල ගන්න පුළුවන්කම හම්බ වේවි. හොඳයි. ඒකින් දා අවසර ස්වාමීන් වහන්සේ ඔව් අවසර ස්වාමීන් වහන්සේ දැන් අත්තු ගන්නකොට මට පොත්ත අතට ගන්නකොට නම් එහෙම සිහියක් පවතින්නේ නැහැ. නමුත් අතු ගන්න පටන් ගත්තයින් පස්සේ පොත්ස අර බිම ස්පර්ශ වෙන ඒක ගැන හිත යොමු කරගෙන අතු ගන්නවා. මේ ඒ ඒ වෙලාවට දැන් මොකෙක් හරි සතෙක් හිටියොත් දැන් එතකොට ගෝ අයින් කරන්න ඕනේ. අර එහෙම එතකොට සිත් වෙන්න තැනකට යන එහෙම අවස්ථාවල් තියෙනවා. මේ දැන් කුරුමියෙක් වගේ හිටියොත් ඌ ආරන් දාලා අතු ගන්නවා. ඒ වගේ. නමුත් මට ඒ කොස්ස අත්තට ගත්තු ගමන් ඒ සිහිය පවත්න්නේත් නැහැ. කොස්ස ගිහින් තියනකොට බෙමින් තියනකොට සිහිය පැවැත්වෙන්නේත් නැහැ ස්වාමීන් වහන්සේ. අතු ගානකට පමණයි යොමු වෙලා තියෙන්නේ. අන්න හරි. අන්න හරි. දැන් අපිට අහු වෙනවා එතකොට අපේ සිහියේ වපසරියට ලක් වෙලා තියෙන කාරණා මොනවාද කියලා. එතකොට අන්න ඔය කියන හැටියට බලන්න එයාට ස්පර්ශ කරන්න නැත්නම් එයාට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන අර තියෙන වටපිටාව ගැන දැන් අපිට හොඳ හොඳ හොඳ හොඳ චිත්‍රයක් තියෙනවා. හොඳ දැක්මක් තියෙනවා. අපිට දැන් පේන්න පටන් ගන්නවා. සිහියට අහුවෙන කාරණා මොනවද කියලා. හැබැයි මම අනිත් එක කියන්න කැමතියි අම්මාගේ ඔය හිත දුවනවා නම් ඒ දුවන එක සිද්ධ වෙන්නේ අම්ම අම්ම සිහියෙන් ඉන්න වෙලාවට. ඒ කියන්නේ ඕක දැනගෙන ඉන්න වෙලාවට නම් නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. අපි ඒ සිහියේ ග්‍රහණයට අල්ලගත්ත නැති තැනක් තියෙන වෙලාවකදී විය යුතුයමයි. ඒක හින්දා මගේ යෝජනාව තමයි අන්න ඒ වගේ ඒ ටික චුට්ටක් බලන්න මෙනෙහි කරන්නේ. භාවනා කරන එක මම මෙහෙම අලුත් භාවනාවක් කියන්නේ. ඔය කෝපි කෝප්පයක් වගේ තේ කෝප්පයක් වගේ එකක් හදාගෙන පැත්තකට ගිහිල්ලා අපි හිතමු පොඩ්ඩක් නිදහසේ වාඩිලා ඉන්න තැනක් තියෙනවා නම් ආන් එතනට වෙලා තුට්ටක් මතක් කරන් බලන්න මං අද කරපු වැඩක් මොකද්ද හරි අතු ගෑව අතු ගන්නකොට කොනවද මතක ඉව්වා ආ මුයනකොට මොනවද මතක රෙදි රෙදි හොදනකොට මොනවද මතක ආන් ඒ වගේ චුට්ටක් බලන්න ආපස්සට ගන්න ඒ කියන්නේ මතක් කරන්න බෑ ඕක සිහිය සිහිය පුබුදවා ගන්න අභ්‍යාසයක් ඒ වගේ අහුවෙන්න පටන් ගනීවි. හිත රිංගන තැන් මොනවද? හොඳේ මේක තමයි අතරම කියනවා නම් භාවනා මාර්ගය තුල නැත්නම් සතිපට්ඨාන මාර්ගය තුල අපි අපිව රැකවරණයට දාගන්න ටික අල්ලගන්න විදිය. කොහොම නමුත් මේ කියන විදිහටමයි මේ ගමන යන්න වෙන්නේ. ඉතින් ඒකින්ද බොහොම හොඳයි. ඒ ටික ඒ කාරණාව තුලදී ඊට පස්සේ අමගෙන් ප්‍රශ්නයක් ආවා. මොකද්ද හාමුදුරනේ කාලෙකට කලින් මම භාවිතා කරනකොට මට දැනුණා පා වෙනවා වගේ ස්වභාවයක්. ඒක මේ ළඟකදීද උනේ? නෑ ස්වාමීන් වහන්සේ දැන් මාස 6 7කට වගේ එහෙම කලින් වගේ දැන් කොහොමත් අවුරුද්දක දෙකකින් ඉඳලා භාවනා කරනවනේ ස්වාමීන් වහන්සේ. ඔවුදු මේ ෆයිට් එක එහෙම කියන්නේ නෑ නේද? <laughs> යනවා. මේ <laughs> යනවා ස්වාමීන් වහන්සේ. <laughs> ඕකෙදී අපි දැන් බලන්න කමඨහන් වார்த்தාවේ තියෙන වාසිය ඔන්න උතනයි තියෙන්නේ. අම්මගාව අද වෙනකොට ඔබතුමිය ගාව අද වෙද්දී මතක තියෙන යම ඵලය. මොකද්ද ඵලය? පවුනා. වැදගත් වෙන්නේ ඔය කියන ඵලයට ආවේ කොහොමද කියන ඒ කියන්නේ හේතු. මේක හේතුඵල ධර්මයක් ගැන කියන ධර්මයක්, දර්ශනයක් එතන කියනවා නම් ධම්ම. ඉතින් ඔය කමඨහන් වார்த்தාව ගන්න එකේ නැත්තම් කමඨාන නැත්තම් සුද්ධ මොකද්ද කියන්නේ භාවනාව සිදු කළේ මොකක්ද භාවනාවේදී මොකද්ද සිද්ධ වුනේ කියන එක දකින්ට තේරෙන්න නැත්තම් ආපස්සට මෙනෙහි කරන්න ප්‍රතිවේක්ෂා කරන්න පටන් ගත්තාම අපිට අහුවෙනවා ඇත්තටම මම එදා ඔය කියන තැනට හිත අරන් ගියේ නැත්නම් හිත ඒ වගේ තැනකට පැමිණ උනේ මොකක් හන්දද කියලා. මොනවා කරපු හන්දද මොන දේ සිද්ධ වෙච්ච හන්දද කියලා. අන්න එතකොට අපිට කියන්න පුළුවන් දානතෝ වහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං උදාමි නොඅජානතෝ නොපස්සති. ඒ කියන්නේ මට දැනගෙනමයි මම දැනගෙනමයි මම මගේ දැනුවත් භාවයේ තියාගෙනමයි අර කියන අර දර්ථ කියලා කියන බර ස්වභාවයෙන් විදහස් වෙලා සැහැල්ලු තැනකට ආවේ නොදැන නෙවෙයි ස්පර්ශ නොකර නෙවෙයි. ඉතින් ආම්මේ මම කියන්න කැමති මේ වෙනකොට සමහරක් විට ඔය කියන එක මට තේරෙන්නේ නෑ මොකක්ද සිද්ධ වුනේ කියලා. මට තේරෙනවා නම් ඒක අර ආවීමක් වගේ කියලා. භාගදා මේ ඇති වෙලා තියෙන සතිය සතිය කොහොමද කියන්නේ? සතියත් එක්ක ලැබෙන ආනිසංස තවත් පැත්තකට යන්න පුළුවන් සමහර විටක. ditthadhamma sukha vihara හැදෙන විදිහට ඒ ලැබෙනේම තවත් පැත්තකට යන්න පුළුවන්. ඔක්තර සමාධි භාවනා කියලා සූත්‍රයකුත් තියෙන්න ඕන මම හිතන් තියෙනවා අංගුත්තර නිකාය පහේද කොහෙද. ඉතින් ඒ වගේ අර සිය දිනු කරගෙන යනකොට ඒ ඇති වෙන ඥාන සමුදායකුයි අර අනිත් පැත්තෙන් යනකොට යන වෙනස් පැත්තකුයි තියෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඒ දවස්වල ඔබතුමී භාවනාව කරගෙන යද්දී අපි හිතන්නකෝ සිහියට ප්‍රධාන තැන දෙනවා කියන එක පැත්තකින් තියලා සුඛයට ප්‍රධාන තැන දෙන එකට හිත දාගෙන ගියා කියන්ට. අන් එහෙම වුණොත් එහෙම සමහරක් විට ඒකේ මොකක් හරි කාරණාවක් ප්‍රකට වුණා කියලා නිකන් දල හැටියට මොනහරි කරගන්න හිතන්න පුළුවන් වෙනත් පුළුවන්. කොහොම නමුත් මගේ යෝජනාව තමයි ආය අපි භාවනා කරනකොට ඒ වගේ හොඳ අත්දැකීම් අපෙන් ගිලිහෙන්න නොදී අපි රැකගමු. අපෙන් ගිලිහෙන්නේ කොහොමද? අවසරයි ශාමින්හන්ස. ඒ කාලෙදී භාවනා කරද්දී අපි පුරුදු වෙලා හිටියේ නෑ ওই විදිහට හිත දිහා බලාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ. අපිට හුඟක් වෙලාවට පුරුදු වෙලා තිබ්බේ මේ විදර්ශනාව කරන්න ස්වාමීන් වහන්සේ. දැන් සත්‍යයක් වුණත් ඒක ඒ කියන්නේ අපි දැන් ස්වාමීන් වහන්සේ හුස්ම ආනාපාන සතියට ගිහිල්ලා හුස්ම රැල්ල දිහා බලාගෙන ඒකඟ වෙලා වගේ ඉන්නකොට දැන් අපිට ශබ්දයක් ඇහුණත් අපි ඒක මේ ශබ්දය ඇහුනේ කනයි ඒ ශබ්දයයි ස්පර්ශ වෙලා දැනුණු වේදනාවෙන් එක සංඥාවක්. ඉතින් ඒ විදිහට මේ විඥාණයෙන් දැනගත්තේ. නමුත් මේ කනත් අනිත්‍යයි, ඒ දැනුණු ශබ්දයත් අනිත්‍යයි කියලා ඒ විදිහට දකින්න තමයි සාමාන්‍යයෙන් පුරුදු වෙලා හිටියේ. නැතුව හිත දිහා බලා ඉඳීමක් කරේ නෑ ඒ කාලේ. right. එතකොට අම්ම ඔය කියන පාවීම ආපු වෙලාවේ අර කියන විදිහට කනත් අනිත්‍යයි මේ මේ ඔක්කොම ටික ධාතු වලින් හටගෙන තියෙන්නේ ඊට පස්සේ මේ විඥාණයෙන් ආව එකක් එහෙම කියන එකක් ඒ කියන පාවිච්චි වෙලා ආවුන වෙලාවේදී මතකයට ආවද නැද්ද? ඒ වෙලාවට සමහර වෙලාවට මතකයට එනවා ස්වාමීන් වහන්සේ. මෙන්න ඉතින් දැන් අර පා වෙනවා වගේ දැනිලා සමහර ලාවට නිකන් ඉන්න වෙලාවලුත් තියෙනවනේ ඒ தත්ත්වය නැතුව. එතකොට ඒ ඔව් එතකොට දිගටම ඒ එහෙමයි. එන සිතුවිලි වලට එහෙමයි. එහෙමයි. සමහරක් විට පාවෙනවා වගේ තීරුණේ යන්නේ අර විදිහට මෙනෙහි කරපු එක නතර වුණාට පස්සේ වෙන. මොකද ඒ විදිහට මෙනෙහි කරද්දී අපි සීමා මායිමක් කොටු වීමක් යම්කිසි ප්‍රමාණාත්මක භාවයක් තියාගෙන හිටපු එකෙන් අයින් වීම පාවුනා පාවිච්ච බවක් හැටියට මනස අපිට මතක් කරලා පෙන්වුවා වෙන්නේ කියලා මම හිතනවා. මේක වැරද්දක් කියලා නෙවෙයි කියන්නේ. වැරද්දක් කියලා නෙවෙයි කියන්නේ. ඉතින් නමුත් මේ දේවල් මෙනෙහි නොකරන එක ඒ තියෙන ඒ සාමාන්‍ය භාවය ප්‍රතිපඨානය තුලින් නම් ආම මුල ඉඳලා තියෙන නකු ඒක සාමාන්‍ය විදිහට තියෙන එක. හැබැයි ඉතින් පරිලාහයක් හදාගන්න නාකයි ඒ කාලේ මෙහෙම වුණා දැන් නැහැයි කිය. කොහොම නමුත් හොඳට බලන්න මෙනෙහි කරලා මතක් කරන්න පුළුවන් නම් ඕ භාවනාව තුල දේව කරගෙන යනකොට ඔය කියන තැනකට හිත එනවා නම් හිත එන්නේ කොහොමද කියන එක ඒක අපිට නොදැන නොතේරි එන්න විදිහක් නැහැ. වගේම හිතන්ට නාසයි ඔය කියන විදිහට මෙනෙහි කරන එක විතරක්මයි විපස්සනාව කියන්නේ. එහෙම වුණොත් එහෙම මේ කරන ඔක්කොම ටික ඔයත් දාන්නේ සමතේ. එහෙම වුණොත් එහෙම ඊළඟට පස්සේ කාලෙකදී හිතේ දෙගිඩියාවක් හදා ගන්න ගන්නේ. ඒ කියන්නේ දැන් මේ කියන හැටියට සතිපට්ඨානෙ පුරුදු කරන හැම මොහොතකම වගේ දෙගිඩියාවේ ඒ පැලයටත් යම් කිසි විදිහකට පොහොර සහ වතුර එකතු වෙන බවක් වෙන්න පටන් ගනී. මම කොච්චර දේශනාවේදී කිව්වත් සමතේ සහ විපස්සනාව කියන දෙකම මේ එකට සිද්ධ වෙගෙන යනවා මේ විපස්සනා වෙදි කියලා භාවනාව කර නැත්නම්ගේ තියෙන අදහස තුල තියෙන්නේ විපස්සනාව කියන්නේ අහවල් එක විතරක් අසවල් විදිහට කරන එක විතරක්මයි කියන ඒ අදහස තිබ්බොත් එහෙම එහෙම වුණොතින් නම් පුතේ ඒ ඒ හදාගන්නේ අර දෙගිරියාත්මක භාවයක් කියලා එකක් මම කියන්න කැමතියි. මම දන්නේ නැහැ ඔයත් ඒ දේ කරනවද නැද්ද කියලා. කොහොම නමුත් මේකේ තේරුම තමයි අර වෙන වෙන කොහොම හරි තිබිච්ච ඒ අත්දැකීම් අපිට මේකත් එක්ක සංසන්දනය කරන්න හෝ අරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. එක එක දවසට අපිට ලැබෙන අත්දැකීම් වෙනස් වෙන්න පුළුවන්. මේ භාවනාව සමහර දවස්වලදී හොඳයි, සමහර දවස්වලදී නරකයි. සමහර දවස්වලදී ආනාපානෙ හොඳයි, සමහර දවස්වලදී නරකයි. සමහර දවස්වලදී හිත බොහොම කීකරුයි, සමහර දවස්වලදී නෑ. ඒ වගේ ලොකු වෙනස්කම් තියෙන්න පුළුවන්. සතිපට්ඨානය තුලින් උගන්වන්නේ ඒ කීකරු ටිකම හොඳ ටිකම යහපත් ටිකම එක ඊට නෙමෙයි. යහපත් හෝ වේවා අයහපත් හෝ වේවා කීකරු හෝ වේවා අකීකරු හෝ වේවා හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒ ඕන එකක් එක්ක එක හා සමාන විදිහට. එතකොට ඒක අර අකම්පිත හිතක ආනගේ වගේ ස්වභාවයකුයි මේකෙන් ගන්න. ඉතින් කොහොම නමුත් ඒවා බලන්නකෝ තවදුරටත් භාවනාව කරගෙන ගිහිල්ලා තමන් මේක කරගෙන යනකොට ඒක තුළ තියෙන කාරණා ගැන ප්‍රකට වෙන්න ගනීවි. කාලයක් යනකොට භවනාවෙන් ඉදිරියට නොයා එක තැනක වගේ රැඳෙනවා නම් තේරෙන්න ගනීවි සිහිය පුරුදු කරන අය හැටියට මොකක් හින්දාද මම මේ එක තැනක කැරකෙන්නේ කියලා. අන්න එතකොට පේන්න කරන්න ගනීවි එහෙමනම් මෙන්න මේ විදිහට සීමා මායිම් හදලා තියෙන හින්දා තාමත් හිත තුළ යම්කිසි ප්‍රමාණාත්මක භාවයක් පවුරක් බැඳලා තියෙන හින්දා මින් එහාට නොයනවා වගේ ලක්ෂණ. ඒක අර උදාහරණයක් ඇරෙද්දී කියනවා නම් ඔය පහුගිය දවසක මගෙන් අර එක අම්මකෙනෙක් ප්‍රශ්නයක් අහුවා. එයාට ආනපානේ නාසිකාග්‍රේ තේරෙන්නේ නැහැලු. හැබැයි උපදෙස් සම්බෙලා තියෙනවා නාසිකාග්‍රේ තුල තමයි ආනපානේ පේන්නේ කියලා. එතකොට ඊට වඩා ආනපානේ දැනෙන්න තේරෙන්න කරන පටන් ගන්නවලු තේරෙනවලු ශරීරයේ අභ්‍යන්තරේ. හැබැයි ඒ වුණාට උපදේශය හම්බෙලා තියෙන්නේ නාසිකාග්‍රේ තුල විතරක් හින්දා. මෙයා කියනවා හාමුදුරනේ මට ඒක පෝස්ට්පුලි කරන්න ඕන. මට ඒක බලහත්කාරයෙන්ම කරන්න ඕන කම තියෙන්නේ. කරන්න වෙලා තියෙන්නේ අද වෙනකොට. ඒකින් හින්දා හිතේ තැම්පත්කමක් හදාගන්න හරිම අමාරුයි. ඉතින් ඒක වෙන්න පුළුවන්. මොකද්ද බාධාව වෙලා තියෙන්නේ. අර අර පලංචියේ පදිංචි වෙන්න ගිය එක. ඒකින් හින්දා අර ඒ අපි ගන්න කාරණා ඇතරම කියනවනම් තීර හැටියටම නොගන්නවා නම් හොඳයි කියන දහසමම කරන්න කැමතියි. එහෙම නැතිනම් එහෙම අපි ඒව ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මෙනෙහි කිරීම වගේ දේවල්. ඒ වුණාට යම්කිසි අවස්ථාවකින් එහාට මේ මෙනෙහි කිරීම සිද්ධ වෙන්න දෙන වකවානුවකට අපේ හිත ගන්ටක් වෙන්න පුළුවන්. අන්න ඒක අවසරයි ස්වාමීන් ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ මොයේ අම්බෙලා මේ විදිහට කරන්න පටන් ගත්තයින් පස්සේ මම ඒ ඒ විදිහට මෙනෙහි කරන්නේ නැහැ. දික්ක දෙස බලාගෙන සිටිනවා මිසක් අර විදිහට ඒ විදර්ශනාවක් කියන්නේ ධාතු වශයෙන් ස්කන්ධ වශයෙන් එහෙම බලන්න යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් කරන්න හිත දිහා බලාගෙන ඉන්න එක පමණයි. එහෙමයි. එහෙමයි. එතකොට අපි ඕකෙදිත් වෙන්නේ ඇත්තටම කියනවා නම් අර ධාතු හැටියට අපිට ඊට කලින් මෙනෙහි කරපු ටික දැන් තේරෙන්න පටන් ගන්නවා. මම කියන්න යන්නේ කොහොමද වෙන්නේ කියලා. එහෙම නැත්නම් කටපාඩම් කරගන්නවා මේක මෙහෙමයි වෙන්නේ කියලා. නමුත් ඒවා ස්කන්ධ හැටියට තේරෙන්න පටන් ගන්නවා. ධාතු හැට ධාතු හැටියට තේරෙන්න පටන් ගන්නවා. ඒවා මේ වගේ තියෙන අනිත්‍යතාවය කියන එක අපිට පේන්න පටන් අපිව දකින්න පටන් ගන්නවා. ඊට කලින් ඒවා අපිට උවමනා වුණා මෙනෙහි කරාට අපිට උවමනා වුණා හිතන්න. නමුත් සතිපට්ඨානය හන්දා අපිට පේන්න පටන් ගන්නවා. සමහරකට අභ්‍යන්තර හැටියට සමහරකට බාහිර හැටියට පවා. ඉතින් භවනාව සිද්ධ වෙන විදිය හොඳයි. ඔබතුමී ලස්සනට විස්තර කරනවා ආනපානේ තේරෙන එක රසාගියට වෙනවා ශරීරය ඇතුළේදී ආනපානය කොහොමද කියන්නේ නිෂ්ක්‍රීය වෙලා යනවා නැති වෙලා යනවා ඒ වගේ වෙලාවට උඩුකය උඩුකය කියන එක හොඳට ප්‍රධාන වෙලා තේරෙන්න පටන් ගන්නවා වගේම ඒක හිස් ඒක ඇත්තට වෙන්න පුළුවන් දෙයක් අර සම්පූර්ණ ශරීරය දැනගෙන ආස්වාසය කරනවා ප්‍රාස්වාසය කරනවා වගේ ඒ කියන කාරණා ප්‍රකට වෙන්න පටන් ගන්න අවස්ථාව. ඉතින් ඒ වගේ අවස්ථාවක් වුණාම ඔය කියන තැනකට උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන් වෙච්ච හන්ද තමයි ඔබතුමියගේ භාවනාව තුළදී ඔබතුමියටම හිතෙන්නේ කියවෙන්නේ භාවනාවට තව හිටියනම් හොඳයි නැගිටිනට වඩා. එතකොට මේ ඒක අර පාවෙනවා වගේ ඒ දැනුණ ඒ ඒ දෙයට වඩා මොකදන ටිකක් වෙනස් විදිහේ අත්දැකීමක් කියලා. මොකද අරක මෙනෙහි කරලා ගත දෙයක් මිසක ගත දෙයක් වගේ වුණාට මේක નિરાයසයෙන් ඇතිවෙච්ච වගේම මේක අපිට විස්තර කරන්න පුළුවන් දෙයක්. මේක තුලින් මගේ ඇති වුණේ tempatකමක් ඇති වුණා. ඒ වගේම මම චලනය වෙන ගතිය නැති වුණා. පංච නීවරණ විශේෂයෙන්ම පංච නීවරණ වලට යට වෙන ස්වභාවයෙන් නිදහස් වුණා කියන ආන්ගේ කාරණා ගොඩාක් අපිට විස්තර කරන්න පුළුවන්කම හම්බුනේ. ඉතින් අර ඒ වගේ අවස්ථාවක් නැවත ඇති වුණොත් මා වෙනවා වගේ මොකක් හරි ඒ වගේ සිද්ධියක් බලන්න ඔය කමටහන් වார்த்தාව වගේ දේ තුලින් අහුවේවි ඒක ඇත්තටම සිද්ධ වුණේ මොකක් හින්දාද? ඒ කියන්නේ පාවෙන එක එකපාරම සිද්ධ වුණාද නැත්නම් ඩිංග ඩිංග ඩිංග ඩිංග සිද්ධ වුණා? දැන් අම්මා ඔකෙදි කියනවනේ ආනාපානේ නැති වුණා කියලා. ඒ ආනාපානේ නැතිවීම ආනාපානය කොහොමද කියන්නේ බැහැර වෙලා ගිය එක බලන්න ඊළඟ අවස්ථාව තුළදී බැහැර වෙන්නේ ඩිංග ඩිංග දෙකනේ ආනාපානය ගොඩාක් දීර්ඝව තේරිලා එකපාරම නැතිලා යනවත් එහෙම නැත්නම් ආනාපානය චුට්ට චුට්ට චුට්ට චුට්ට චුට්ට චුට්ට චුට්ට චුට්ට අඩු වෙලා අඩු වෙලා අවසානට නැතිලා අන්න ඒ වගේ අපි බලමු මේ සිද්ධ වෙන හැම ක්‍රියාවලියකම හැම තප්පරයකම හැම චිත්තක්ෂණයකම සිහිය පුරුදු කරවෙන්නේ කොහොමද කියලා. බොහොම හොඳයි අදින්නේ බොහොම හොඳයි පුරුම. බොහොම හොඳ කමටහන්. හොඳයි ස්වාමීන්. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. පින් සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔය ඔය ඔබ වහන්සේගෙන් මට උත්තර ලැබුණා ඒ ඔබ වහන්සේගේ දේශනාවෙන් මට ඇත්තටම ඒකට උත්තරයක් ලැබුණා. මට එහේ ස්වාමීනි මම මේකයි ඒ කියන්නේ ඔබතුමිය කියන්නේ දැන් මං හිත කියවල බණ කියනවා කියලා. අනේ නෑ. අනේ නෑ ස්වාමීන් වහන්සේ එහෙම නෙවෙයි. මට ඇත්තට මේ පළමුවෙන්ම ඒකට උත්තරේ ලැබුණා. මටත් මේ ආනපාන සතියේ දැන් ටික දවසකින් බොහොම තුනී වෙලා නාසිකාග්‍රේ වැදෙන හුස්ම රැල්ල දැනෙන්නෙම නැතුව ගිහිල්ලා ඒක දැන් පපුවෙන් පටන් අරගන්නේ. ඔව්. ඉතින් දිගටම ඇඟ දිගට යනවා හුස්ම රැල්ල ගිහිල්ලා සමහරලාට ඔළුවේ පවා තියෙනවා නමුත් නාසිකාග්‍රයට ගන්නේ නැහැ. මම ඉතින් එහෙම්ම මේක තියෙන්න ඇරලා ඒ විදිහටම ඉන්නවා. නිකන් ඉන්නකොට පපුවෙන් තමයි හුස්ම රැල්ල තේරෙන්නේ. හ්ම් හ්ම්. දැන් අර ඔබ වහන්සේ ඒක ගැන කිව්වනේ පළමුවෙන්ම. හ්ම් හ්ම්. නමුත් මට ඕනේ ඔක මට ඕනේ ඔබ වහන්සේගේ කමටහන තමයි මෙහෙමම ඉන්නද කියන්නේ. පැහැදිලියට. පැහැදිලියට. ඕක තුල පළපදියම් වෙලා ඉන්ට ඉන්ට ඉන්ට ඉන්ට තමයි යන්නේ ඊළඟදී මතුවෙන්න ගන්න. ඇත්තටම කියනවා නම් ඕක ප්‍රකට වෙන එක සමහරක් වෙලේ නැති වෙලාම යන්නත් පුළුවන්. ඊට පස්සේ භාවනාව පටන් ගන්නකොට මහානපානේ ඒ කියන්නේ හිතන්නකෝ දැන් සාමාන්‍ය ඉතල එදිනදා ගෙදර දොරේ කටයුතු තමයි ගොඩක් අඩු වුණා කියන්නකෝ. එහෙසම්. ඒ අඩු වෙච්ච ස්වභාවයක හෝ එහෙම තිබ්බා වුණත් අපි හිත කලබවා ගන්නේ නැතුව අපේ වචනේ කලබවා ගන්නේ නැතුව අපේ වැඩ කටයුතු වලදී ශරීරය කලබවා ගන්නේ නැතුව, හිත කලබවා ගන්නේ නැතුව, ඇහැ අසංවර කරගන්නේ නැතුව, කන අසංවර කරගන්නේ නැතුව, දිව අසංවර කරගන්නේ නැතුව, ඊට පස්සේ ශරීරය අසංවර ගන්න කරගන්නේ නැතුව, හිත අසංවර කරගන්නේ නැතුව හිතය කියන්නේ එහෙම ඉන්න නම් ඇත්තටම කියනවා නම් tempat බවක් තියෙන්න ඕනේ. එතකොට ඔය කියන tempat භාවයේ තුල හිටපු කෙනෙක් භාවනාවට ගියා නම් ඒ කෙනාට ඇත්තටම කියනවා නම් අර දීර්ඝම විදිහට හුස්මක් ගන්න එක අනායාස. ඒ කියන්නේ ආයාසාත්මකයි. ඒක ඒක ඒක ඒක බාහිරින් කරන බලපෑමක් වගේ. ඊට වඩා ඒකේ ස්වභාවිකම අවස්ථාව වෙන්න පුළුවන්. හුස්මේ දින්ඩක් තිබ්බම ඇති. ආන් ඒ වගේ ස්වභාවයකට. අනේ ඒක තමයි ප්‍රධානම අර අපේ අන වමනාව කියන එක නැත්තම් අපි අර ඉගෙනගෙන තියෙන අපි අපිට ලැබිලා තියෙන උපදේශයම අපි ඉස්සරහට අරගෙන හිටියොත් දැන් අපිට අවුල තියෙනවා. දැන් නාසිකාග්‍රේ නෑ හුස්ම තියෙන්නේ වෙන කොහේ. මට හුස්ම නාසිකාග්‍රේ තමයි ඕන. ආන් ඒ වගේ එකක් එක තමයි ප්‍රශ්නේ ඉන්නේ. නමුත් අපි දැන් ওই කියන හැටියට ආම හිත හදාගෙන ඉන්න පුළුවන් හින්දා උපේක්ෂාත්මක විදිහට ඔය කියන තැනේ තිබිච්චාවයි ඒ ප්‍රමාණවත් කියලා. ඕකට අපි කියමු යථාලාභ සන්තුට්ටි කියලා. ඒක දෙයක් දැනගෙනවා වගේ කියලානේ. ඒක. අපි තුල මේ වැඩෙන ගුණාංගවල තියෙන්නේ ආන් ඒ වගේ ලක්ෂණ. නමුත් ඉතින් අර අපි හිතන හැටියට භාවනාවේදී වැඩෙන්න ඕනේ කියලා හිතෙන්නේ මේ ආනපානෙ තේරෙන්නම ඕන අන් ඒ වගේ මොනවා හරිනේ. නමුත් මේකෙදි ඇත්තටම කිව්වොත් වැඩෙන ගුණාංග තියෙන්නේ ඉවසීම, අතහැරීම, ලද දෙයින් සැනසීම, මොන දේ වුණත් කම්පා නොවීම, බලාපොරොත්තු නැතිකම, ඊළඟට සීමා මායිම් හදාගන්නේ නැතිකම, නිහතමානීත්වය, ආන්නේ වගේ දේ. ඉතින් අපි එතකොට ඔය යන පිළිවෙල හරි ඔය තියෙන ස්වභාවය තුළ ඔහොමම නොකැනබී ඉන්නේ කොහොමද කියලා බලන්න ඔකතුල මුල් කියන ස්වභාවයේදී අම්මාගේ හිත අපට බල කරනවා නම් මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා ඇයි එහෙම බල කරන්නේ කියලා. එහෙම නැතිනම් මේක තුල ඉන්න හිත හිත කැමති නම් ආ ඒක තමයි එහෙනම් ඒ තියෙන්න ඕන ස්වභාවය. තිබිය යුතු ප්‍රමාණය වෙන්නේ. එතකොට අපිට කෙලස් නැතිව ඉන්න පුළුවන්. ඔය ඉන්නේ අතරම කියනවා නම් අභ්‍යන්තර පරිවිකංශ සතිය උඩට පිටව කියන කාරණේ වගේ. ඒ අභ්‍යන්තරයට වෙලා අපිට ඉන්න පුළුවන්. ඒ භාවනාව තුළ එහෙම දෙයක් කරන්න පුළුවන් නම් නීවරණ වලට යට වෙන ස්වභාවයක් නම් තියෙන්නේ ප්‍රමාණවත් නේ ශාවිනාස එහෙම ඉන්න පුළුවන් දවසක් වුණත් කැම බීමක්වත් නැතුව හ්ම් ඒක තමයි මෙච්චර කෙට්ටු මම දැක්ක පින්තූරයක් ආ ඒක හෙද්ද දැක්කේ ඉන්ටර්නෙට් එකේ තිබ්බ <laughs> ඔය මාතෘකාවගේ කැවිලා තිබ්බනේ බලන්න ඊට පස්සේ ඕ ඒක දාලා තිබ්බා එහෙම ඒකට ස්වාමීන් වහන්සේ කියන්නේ මේ විදිහටම මම මේ විදිහටම මේ විදිහටම හිටියම. ආය වෙනස් කරන්න ගියේ නෑ. මේ පපුවෙන් හුස්ම රැල්ල පටන් ගන්නවා කියලා වෙනසක් කරන්න ගියේ නෑ. මං මං හිතුවා මට ලැබਿੱච්ච දේ මං බාර අරගෙන ඒ විදිහට ඉන්නවා කියලා. දැන් ඉතින් ඒ විදිහටම තමයි ඉන්නේ. එහෙනම් එහෙමම ඉන්නම් ඔබ වහන්සේගේ කමටහන අනුව නේද ස්වාමී? අම්මා මොකද හිතන්නේ ඒ විදිහට ඉන්න එක ඔබතුමියට බාධාවක්ද නැද්ද? නෑ නෑ කිසිම බාධාවක් නෑ. අත්ත දීපා විහෙරත අත්ත සරණ නාඤ්‍ය සරණ. අඩුම තරමේ මේ දාවි සරණාවක් නෑ. එහෙම එකක් තියෙනවා. එතකොට ඔය කරන්නේ යන කරුණාව තුළදී අම්මටම තේරෙනවා නම් මේ සිද්ධ වෙන්නේ නිවැරදි දෙයක් කියලා මේ තියෙන ආකල්පේ නිවැරදි කියලා හිතනවා නම් අපි අර බුදුහාමුදුරුවන්ගේ ඒ ඉගැන්වීමට කිට්ටු වෙනවා මේ එදාහාමුදුරුවෝ කියන දෙයට කිට්ටු වෙනවා කියන එකට වඩා අපි බුදු පියාණන් වහන්සේ ගැන යතන ශ්‍රද්ධාව ඇති වෙනවා. දන්නවද වචනේ සෝක්ඛාතු භගවතෝ ධම්ම. එහෙ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිසක සෝක්ඛාතෝ මේදා විනෝ ධම්මෝ නම් නෙමෙයි. ඒ ස්වාමී. ඒ ස්වාමී. ඔය ඔය කරගෙන යන කටයුත්ත තුළදී අපට තේරෙනවා නම් මේ දැන් සිද්ධ වෙලා තියෙන උපේක්ෂාව දිනු වීම හෝ ඔය කියන තැනේදී අපට පුළුවන්කමක් තියෙනවා නම් ඔය ඔය කියන වටපිටාව තුළදී නීවරණ වලින් බැහැර වෙලා ජීවත් වෙන්න එහෙනම් එච්චරයි. එහෙ ස්වාමී. එහෙ ස්වාමී. දැන් ඔබ වහන්සේට එහෙනම් ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.